සොනිල් කුමාර මහත්මයා පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මහානායක හඳුරන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය පොතේදී මේ සමාධිය සම්මා සමාධිය ගැන හඳුන්වන තැන අර මේ විභංගප්පකරණේ මග්ග විභංග ඒ එන තැන එන එකක් විස්තර කරලා තිනවා මේ කතමෝච භික්කවේ සම්මා සමාධි ඉද භික්කවේ භික්ඛු විවච්චේව තාමේහි විවච්චේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පරමද්යානං උපසම්පජ්ජ විහෙරති කියලා. එතන ස්වාමීන් වහන්සේ මේ විවච්චේව කාමේහි කියනකොට මේ පංචකාමයන්ගෙන් වෙන්වීම මේ කාම වස්තු වලින් වෙන්වීම කියන එක ඒ ඒ කාමච්ඡන්දය කියන එක මේ ඒකාග්‍රතාවයට විරුද්ධ ධර්මයමනේ. එතනත් මේ කතා කරන්නේ ඒකාග්‍රතාවයමනේ ස්වාමීන් වහන්සේ. ඒකාග්‍රතාවෙමයි කතා කරන්නේ. එතකොට ඒ ඒකාග්‍රතාවය අර මුලින් කියන ගුණාංග වලින් යුක්තව තමයි අර මාර්ගාංගයක් හැටියට යෙදෙන්නේ. එතන මුලින් කතා කරපු ගුණාංග සියල්ලක්ම ඒක ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන තියෙන ප්‍රබල කාරණා ටික මෙතනදී පැහැදිලි කරනවා. කතමාච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ විචේ කමයේ. එතකොට එතකොට දැන් මේ මේ විදිහේ සමාධියක් තමයි දැන් මෙතන කියන්නේ චතුර්ථ ධානයේ දක්වා ධානය ඉපදවීමනේ. එතකොට මේ මේ මට්ටමට දියුණු කළා වූ සමාධිය තමයි අර තීව්‍ර කරන ලද සමාධිය. එතකොට දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ ධානය නෙමෙයි. ඒ ඒ ඒ ඒ ධාන මට්ටම් වලට යද්දී සමාධියේ තීව්‍රතාවය. දැන් සමාධියේ තීව්‍රතාවය ප්‍රථම ප්‍රථම දැන් අපි හිතමු ධාන ප්‍රගුණ නොකල කෙනෙකුට දරේරුකණ මහානායක හර පැහැදිලි කරනවා ධාන ප්‍රගුණ නොකල කෙනෙකුට සුෂ්ක විදර්ශනාව වඩ아가න ගියොත් සෝවාන් මාර්ගඥානය ඇති වෙනකොට ප්‍රථම ධාන අංග තමයි යෙදෙන්නේ. ප්‍රථම ධාන අංග යදනවා කියලා කියන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාවය කියන මේ ගුණ. එතකොට ඒකාග්‍රතාවයට එතන පරිස්කාර වෙලා තියෙන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ කියන හැබැයි ද්විතීය ධාන මට්ටමට යම් කෙනෙක් පුහුණු කරනකොට එයාගේ සමාධිය ඊට වඩා තීව්‍රයි. ඒ තීව්‍ර නිසා ඒ සමාධි ගුණයේදී එයාට ඒක ධානයක් හැටියට සමවැදිලා බොහෝ වේලා පවත්වන්න පුළුවන් උනත් බැරි උනත් ඒ ද්විතීයික ධාන ගුණය ප්‍රගුණ වෙනකොට එයාගේ ඒකාග්‍රතාවය අර විතක්ක ਵਿਚාර කියන ඒවා ඕන නැහැ. ඒ කියන්නේ දැන් අරමුණට නැවත නැවත මෙහෙයවීම් කාර්යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා තීව්‍ර මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අර තෘතිය අධ්‍යයනයේදී තවත් ගැඹුරට ගිහිල්ලා චතුර්ථ අධ්‍යයනයේදී කෙලින්ම උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය. එතන ඒකාග්‍රතාවය ඊටාම තීව්‍ර අවස්ථාවක්. ඒතකොට මේ අවස්ථාව බොහෝ වේලාවක් පැවැත්වීම තමයි එතන චතුර්ථ ධානයට සමවදිනවා. එතකොට එහෙම එහෙම ධානයට සමවැදුනත් නැතත් ඒ චතුර්ථ ධාන මට්ටමට සමාධිය වැඩුණන් පස්සේ අර ගුණයෙන් යුක්තයි. එතකොට මෙන්න මේ කියන උපේක්ඛා ඒකාග්‍රතා කියන තැනට ඒකාග්‍රතාවය වඩා පියුණු කරන්න පුළුවන් නම් ඒ කියන ඒකාග්‍රතාවය තමයි අර විමුක්තිය අරමුණු කිරීමේදී තාම ප්‍රබල ඒ කාර්ය කරන්නට සමත් වෙන්නේ. මෙතෙන්දි මේ විචේව අකුසලයේ කියනකොට මේ පංච නීවරණ ධර්මද විචේව කාමේහි විචේව අකුසලේහි ධම්මේහි. ඔය තන පංච පංච නීවරණ ධර්මම එතනට ගණනවා. මොකද නීවරණ ධර්මෙන් එකක් හෝ පැවතුනොත් එතන ඒ ධානයට හෝ චිත්ත ඒකාග්‍රතාවය කුසල චිත්ත ඒකාග්‍රතාවයක් වෙන්නේ නැහැනේ. එනිසා කුසල චිත්ත ඒකාග්‍රතාවයක් වෙනකොට විවිච්ඡේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන ඒ සියලුම අකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙච්ච ගතිය. මොකද එහෙම එහෙම විශේෂයෙන් මෙතන දක්වන්න හේතුව තමයි දැන් සතිය ගැන කියනකොට කොහොමවත් මේ අකුසලයන්ගෙන් වෙන්වෙච්ච කියන කතාවක් දක්වන්නේ නැහැ නේ. එහෙම දක්වන්න ඕනකමක් නැහැ. සතිචෛතසිකය කියන්නේ කුසල චෛතසික. ඒක අකුසල සිතේ දෙන්නේ. දැන් මේ සමාධිය ගැන දක්වනකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා විශේෂයෙන් කියන්න ඕන වෙන්නේ. ඇයි? මේ ඒකාග්‍රතා චෛසිකය අකුසලෙහි යෙදෙන නිසා. ඒතකොට අකුසලෙහි නොයෙදෙන කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවය කියන එක මතු කරන්න ඕන නිසා තමයි මේ ගුණාංග පෙන්වා දියේ. පෙරවන් සනසන්නස්